ඉතින් දැන් අර තේරෙන දේ තමයි මේ තියෙන හැම විඳීමක්ම විඳවීමක්ම අනිත්‍යයි කියන දේ තමයි තේරෙන්නේ. තව ටික පැහැදිලි කරගත්තා නම් මට පහසුයි කියලා මම. ඉතින් ලෝක විද්‍යාව පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. පිළිබඳව තියෙන ප්‍රශ්නය තමයි මේ ආයතන හැම එකකටම ඕනෑම නාම රූප සංඥා සංස්කාරයක් විඳිනකොට ඒකට සීමාවක් තියෙනවා. පුදුජන ලෝකෙ කෙනෙකුට බන්ධනවා මේ ලෝකෙම රූ රචින. එයාට කියනවා මිස් වර්ල්ඩ් කියලා. ඒ රූ රජින බන්ධනවා. සතියක් ඕනනම් එයා බලාගෙන ඉඳියාගේ රූපෙ දිහා. දෙකක් මාසයක්. අයවෙනි මාසය යනකොට එයා ගෙදර යන්නේ නැහැ. එයාට කලකිරිලා. එනම් මේ ලෝකෙම ලස්සනම දෙන්න විවාහ වුණත් මාස 3කට වඩා ඒගොල්ලන්ට තමන්ගේ මොනවත් බලා ගන්න බෑ කලකිරෙනවා. ඒ කියන්නේ මේ රූපය මේ දිට්ඨිය එහෙම සංසිඳෙන්නේ නැහැ. මේ ලෝකේ මිහිරිම කටහඬින් ලස්සනම සින්දුව. ආන්න සැලසුවොත් එයා එක වතාවක් දෙවතාවක් ඕන්නම් 100 වතාවක් ආයි. ඊට පස්සේට කලකිරෙන එක අමීරි. වැලිතලප එහෙම නැත්නම් මොනාරි කැවිලි පැණිවලලු වගේ එකක් දුන්නාම පළවෙනි පැණිවලලු එක හරි රසයි. ඇයි? කායික ශක්තිය තියෙනවා. ඒකේ තියෙන පැණි රස මනාකොට උරා ගන්න ජීර්ණය කරන්න. ඒ නිසා පළවෙනි එක රසයි. දෙවෙනි වලල්ල අර පළවෙනි වලල්ල තරම් රස නැහැ. නමුත් සාමාන්‍ය රසයි. තුන්වෙනි එක රසම නැහැ. ඇයි? ඇඟේ ග්ලූකෝස් නැහැ. අර තියෙන පැණි රස ඇඟට අනුමත කරගන්න. හතරවෙනි එක කන්න බෑ නිකන් අමුතු ඇඟීමක් එනවා. ඒක වමන යනවා වගේ. කය ප්‍රතික්ෂේප කරනවා. එන රසත් යම්කිසි සීමාවකට එයාට ගියාම කය අනුමත කරන්නේ නැහැ. සිතවිලි වලත් එහෙම ප්‍රශ්නයක් තියෙනවා. යම් කිසි දෙයක් නිතර නිතර නිතර මෙනෙහි කරනකොට ඒක පිළිබඳව කලකිරීමක් ඇති වෙනවා. ඒකේ පහ වෙනවා. සිතුවත් බෝසතාණන් වහන්සේටත් ওই ප්‍රශ්නේ වුණා. කොහොමරි මම බුදු වෙලා මිසක් ආපස්සට හැරෙන්නේ නැහැ. මම බුදු වෙලා තමයි නවතින්නේ කියලා ඉමින්සර එබිලා බැලුවා රාහුල කුමාරයා ඉපදිලා නිදාගෙන ඉන්නවා. යසෝදරත් නිදාගෙන ඉන්නවා. සිදුවත් කෝර පිටත් වෙනවා. ගිහිල්ලා කංගෙන් එතර වෙලා ඉතින් ඉස බාලා ඉතින් භාවනා කරනවා. හැමදාම කල්පනා කරන්නේ බුදු වෙන්නේ කොහොමද? බුදු වෙන්නේ කොහොමද? අවුරුදු 6ක් තිස්සේ. ඇටකටු සැකිල්ල විතරයි සී නැති වෙනවා සී එනවා. පස්සේ කලකිරුණ වැඩක් නෑ මේ බුද්ධත්වය. ඕන්නේ මේ බුද්ධත්වය. ඕම දුක් වෙනවා. මරි මරි ඉපදිලා බුද්ධත් ඕන්නේට හත්තරනවා එදාරා බුදු වෙනවා. පස්සෙලු ගෞතම බුදුහාමුදුරන්ට තේරුනේ සිදුවත් බෝසතාණන් වහන්සේගේ බුද්ධත්වයට අරසට හිටියේ ඒ බුදු බව පතන එකලු. ඒකට තියෙන කෙලෙසය, ඒකට තියෙන ලෝභකම, ඒ බුද්ධත්වයට තියෙන මසුරුකම, ඒ පිළිබඳව තමන්ගේ සිත තුළ තිබිච්ච වටිනාකම. ඔය ප්‍රශ්න ටිකලු තිබුණේ. අන්තිම ගැට්ටේ ඒ ටිකලු ඉතුරු වෙලා තිබිලා තියෙනවා. මේක බැරි ගෑයිලා බැරි ගෑයිලා අන්තිමට අතහැරියාම එදා බුදු වෙනවා. මධ්‍යම ප්‍රතිපදාව අවබෝධ වෙලා ඒ මධ්‍යම ප්‍රතිපදාව තුළින් උන්වහන්සේ තේරුම් ගන්නවා දුක තුලත් නිවන නැහැ සැප තුලත් නිවන නැහැ ඒ දෙකට අහු වෙන්නේ නැතුව හිටියාම නිවෙන්නේ ඒක අවුරුදු 6ක් තිස්සේ තේරුන්නේ ඇයි මේ කාරණාව අපි මෙතනද සාකච්ඡා කරන්නේ කියලා බැලුවොත් මේ ආයතන හැම එකෙම විඳීමේ සීමාවක් තියෙනවා. එතනින් එහාට විඳින්න බෑ. ලස්සන චිත්‍රයක් පළවෙනි වතාවට දවනකොට මේක ලියනාඩෝ ඩාවින්චි ඇදලා තින මේක සෙල්ලන්නේ මේක පිකාසෝගේ චිත්‍රයක් මේක හරි ලස්සනයි මේක වටිනවා කියලා බලනවා ඕනනම් ඒක ලක්ෂයක් දීලා ගෙදර ගිහිල්ලා දවස් දෙකක් බලයි ඊට පස්සේ එම් එකක් තියෙන බව තමතක වෙනයි ඒක කලකිරෙනවා එහෙනම් මේ භෞතික ලෝකයේ තුල මේ අසකන දිවනාසය සමසිත කියලා කියන්නේ ඒගොල්ලන්ගේ ප්‍රාණ ශක්තියේ ධාරිතාවට අනුව තමයි විඳීම තීරණය වෙන්නේ. එතනින් යට විඳින්න බෑ. මනෝ ලෝකයේ තුල ගත්තාමත් මානසික ලෝකයේ තුලත් මේ ප්‍රශ්නෙම තියෙනවා. කිසිම දෙයක් ඒකාකාරීව පවත්වන්න බෑ සිතට. දැන් ඔබ වහන්සේට 이르දි වඩන්න ඕනේ. ඔබ වහන්සේට දෙනවා කමඨාන. ඔබ වහන්සේ වාඩි වෙලා වඩනවා වඩනවා වැඩෙන්නේ ඇයි? ඔබ වහන්සේගේ එකම හරමුණ තමයි 이르දිය වඩලා උඩින් ගිහලා කෙලීම බයින කඩයක් ඉස්සරහා. බෑලා කොත්තුවක් ඉල්ල ගන්නවා. කොත්තු තැටි ළඟට බයින්නේ. බැස්ස ගම එයා කොත්තුව පූජා කරනවා. ඒක අරගෙන ආයි 이르දියෙන් ගිහලා කොත්තුව වළඳනවා. දවල් දානට ඒමම ගිහලා තරු දෙකේ හරි තුන හරි හෝටල් එක ළඟින් බැස්ස රයිස් එකක් ඉල්ල ගත්තා. මේක තමයි ඔබ වහන්සේගේ අරමුණ 이르දි. වැඩයිද 이르දි? වැඩින්නේ. ඔබ වහන්සේ ඒක වඩන්නේ ඔබ වහන්සේගේ යාපත පිණිස. ඔබ වහන්සේගේ පැවැත්ම පිණිස. ඔබ වහන්සේගේ ප්‍රත්‍ය පිණිස. ඒ නිසාක වැඩෙන්නේ. ඔබ වහන්සේක ශාසනය වෙනුවෙන් වැඩුවොත්, අනිත් අය වෙනුවෙන් වැඩුවොත්, ලෝක සත්‍යගේ යාපත එදාරය වැඩෙනවා ඒක. පව් වෙන්න වෙනකොට ගුරුත්වය බිඳෙනවා. ගුරුත්වාකර්ෂණ අල්ලාගෙන ඉන්නවනේ. යට අල්ලාගෙන ඉන්න බෑ අතාරිනවා අපිව. පාවෙනවා. තමන් වෙනුවෙන් වඩන නිසාලු මේ ලෝකේ කිසිම කෙනෙකුට ඒක වැඩෙන්නේ නැත්තේ. එහෙනම් මේක සිතේ ප්‍රශ්නයක්. යමක් සිතට දුන්නාම ඒක වැඩෙන්නේ නැති වෙනකොට නැවත නැවත වඩනවා වඩනවා වැඩෙන්නේම නැහැ. එතකොට මොකද වෙන්නේ? කල්ලා කිරෙනවා. බොරු කමටානද දන්නේ ගුරුවරයා මාව කරකලා අර්ථයලා තින්නේ. ගුරුවරයා දන්නෙත් නෑ උක. ගුරුවරයා දන්නේ ගුරුවරයා බොරුවක් මේ කරන්නේ. එයා දන්නවා ඔයාගේ රඟපානවා අපිට එකක් කියනවා අපිට ඒක විශ්වාස කරන කොයි ඉතින් වැඩි හො නැහැ. මාස 3ක් තිස්සේ මම ඔළුවෙන් හිටගෙන මේක වඩනවා කො ඉතින් අඟලක්වත් ඉස්තුන් නැහනේ. කලකිරෙනවා. කලකිරුනම අපේ කත්තරිනවා මනසට තෝ ප්‍රශ්නේ තියෙනවා අර අර ආයතන වලට තියෙනවා වගේ. ඕනම එකක් ඕනෝට වඩා පුරුදු කරනකොට කලකිරෙනවා. අන්‍යාගමිකයෙක් ඇවිල්ලා ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්න වලට තියෙන උත්තරේ මොකද්ද? මොන ප්‍රශ්නද? ගෙදර යන්න බෑ කනක් ඇවිල්ලා ඉන්න බෑ ගෑණිගේ ප්‍රශ්න රස්සාවට යන්න බෑ එතන ප්‍රශ්න යාළුවන්ට එක්ක යන්න බෑ සෙනසුරාදා බොමු බොමු බොමු කියලා වල උන්ට එක්ක ප්‍රශ්න බීලා ගියාම අම්මා තාත්තත් එක්ක ප්‍රශ්න සම්නාත මේකට මොකක්ද තියෙන උත්තරේ? මේකට තියෙන උත්තරේ දසසිල් රකින්න එක. දසසිල් රකින්න කොයි දෙන්න ඕනේ? ගෙදර ඉන්න බෑනේ. ඒකට සේනාසන ඉන්න ඕනේ. සේනාසන ඉන්න මොනවද කරන්න ඕනේ? ඉසබාලා සිවුරු හඳින්න ඕනේ. ඒකට මොනවද කරන්න ඕනේ? මාන වෙන්න ඕනේ. එන ස්වාමීන් මානකම දෙන්න මට. එයාට උනා ප්‍රශ්න වලින් නිදහස් වෙන්න. හැබැයි මානකම අරගෙන ඒ ප්‍රශ්න වල නිදහස් වෙන්න අරගෙන වඩනවා වඩන ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ඇයි? ගෙවල් වල කට්ටිය නිතර මෙනෙහි කරනවා, කල්පනා කරනවා, මේ ඉන්න කට්ටියත් එක්ක ඒ වගේ බැඳීම් ඇති කරගන්නවා. සහෝදරයෝ වගේ බැඳීම් ඇති කරලා මානව අතර බැඳීමක් තියෙන්න බෑ. නිවන් යන කට්ටියට මොන සහෝදරත්වයක්ද? මොන ආදරයක්ද? සෙනෙහසක්ද? ඒවා දන්නේම නැතේ ඒවා එහෙම ඇදිලා. පින්ඩපාතේ වළඳන්නේ එකට ජෝඩු වගේ නිකන් අර නිකන් වික්ටෝරියා පාක් වල ඒ විහාරමාදී පාක් වල පඳුරු අස්සේ ජෝඩු ජෝඩු ඉන්නවා. සංඝයා අතර ජෝඩු හැදිලා. කවා ගන්නවා කෙසල් කෙල් කෑල්ලා. ඔළුව හත ගන්නවා. ඉතින් එකට ළඟ ළඟ සතපෙන්නේ ඉතින් කතා කර කර ඉන්න අර අඹුසමිය වගේ අලුතෙන් බඳපු ජෝඩුව වගේ. දැන් ඕම ගියාම දැන් අර ප්‍රශ්න ටික විසඳුණාද? කොයිද විසඳුනේ? ඒ ප්‍රශ්න ටිකම ඒ ආකාරයටම වෙන වෙන විදිහට ඇවිල්ලා. වෙන වෙන විදිහට කාලයක් යනකොට කොයි ඉතින් කිව්වට ඉතින් මොකවත් විසඳුන්නේ නැහනේ. උන්වහන්සේ කිව්වා මෙහෙම කරුවොත් මෙහෙම ගියොත් හරියනක කෝ විසඳුන්නේ නැහනේ කලකිරෙනවා. සිතේ ස්වභාවයක් ඒක. ඒ සිත යම්කිසි දෙයක් බලාපොරොත්තු වෙලා ඒක ලැබුණ නැත්නම් එයා කලකිරෙනවා. ඒක ඒකාකාරීව පවතින්නේ නැහැ. එහෙනම් මේ මානසික ලෝකයේ තුල අපි ගන්න අරමුණු ඒකාකාරීව පවතින්නේ නැත්තේ ඒක පවත්වන්න බැරි නිසා. ලෞකික ලෝකයේ තුල අසකන දිවනාසයේ සමසිත කින ආයතන පිනවන්න ගියාම ඔය ප්‍රශ්නේ මෙනවා ඒකාකාරීව ඒක පිනවන්න බෑ. පළවෙනි පැණිවලලු කෑල්ලෙන් අම්බෙන සුවය රසය ධාවනයකින් කීයටවත් අම්බෙන එක මැටි ගුඩියක් වාගේ. අම්බෙන්නෙම නෑ. එහෙනම් මේ රස ඒකාකාරීව පවතින රත්න රූප එක ඒකාකාරීව පවතින මිහිරි ශබ්ද ඒකාකාරීව පවතින ස්පර්ශ ඒකාකාරීව පවතින සිතවිලි වලින් එන කරුණු කාරණා ඒකාකාරීව පවතින දවස ගානේ අවබෝධය වෙනස් වෙනවා වැඩි වෙනවා ඒ වැඩි වෙන්න වැඩි වෙන්න ඒ ඒ කියන එක වෙනස් වෙගෙන යනවා එහෙනම් භෞතික ලෝකයේත් ඒකාකාරීව පවතින්නේ මානසික ලෝකේ ගත්තම ඒකත් ඒකාකාරීව පවතින්නේ මේ ඒකාකාරීව පවතින් නැති ලෝකයේ තුල යම් කිසි තාපසේ ඒක පවත්වන්න උත්සාහ කෙරුවොත් එයාට ලැබෙන එකම එක දායාදය දෑවැද්ද කියමුකෝ දෑවැද්දක මොකද දුක සහෝදර සංගයා ඊයේ වාගේ ලෙන්ගතු නෑ මට ඊයේ හොඳට කතා බහ කරලා ඉනාවිලට අත ටිකක් මේ වෙනස් වෙලා ටිකක් රවණ වුණා ඒකාකාරව පවතින දුකයි ඊයේ පින්ඩපාතේ පිරෙන්න හම්බුණා. අද මිනිස්සු නෑ දෙන්නේ කිටියේ. මොකද දන්න මලගයක් හැමෝ මේ ගිහිල්ලා ඇති. බලන මලගෙදට දාහන ටිකක් දීලා යන්න එපා. දුකයි. ඒක ඒකාකාරීව පවතින්නේ දෙසැම්බර් වෙනකොට සීතලයි. අගෝස්තු වෙනකොට ඉන්න බෑ. පාම් පුච්චන්න පුළුවන්. ඒ තරම් රස්නේ. ඒකාකාරීව පවතින්නේ නෑ. මේ ඒකාකාරීව පවතින්නේ නැති එක දැනගෙන ඉන්න තාපසයාට කවදාවත් දුක ලැබෙන්නේ නැහැ. එයා දන්නවා මේ එකක්වත් පවතින්නේ නැහැ කියලා. ඒක තමයි මාර්ගය. මේ ලෝකේ කිසිම දෙයක් ඒකාකාරීව පවතින්නේ නැහැ. ඇයි? භ්‍රමණය වෙන නිසා මේ ලෝකේ සියලුම දේවල් සේ වෙනවා. එක්කෝ එළියට විසිරෙනවා නැත්නම් න්‍යාස්තියට ඇදෙනවා. භ්‍රමණය වුණොත් සියලුම දේවල් මැදට ඇදෙනවා නැත්නම් එළියට විසිරෙනවා. භ්‍රමණය වෙනකොට එළියට තද්ද වෙනවා. දෙකෙන් එකක් වෙනවා. මැදට ඇදුනත් එළියට හැදුනත් පවතින්නේ කිසිම දෙයක්. භෞතික නම් ජීර්ණය වෙලා දි รา පත් වෙනවා. මිනිස්සු නම් වයසට ගිහිල්ලා ලෙඩ වෙලා මරණයටපත් වෙනවා. මේක පොදු ධර්මතාවයක්. වයසට යන එක නවත්තන්න නම්, ලෙඩ වෙන එක නවත්තන්න නම්, මැරෙන එක නවත්තන්න නම් පෘථිවිය නවත්තන්න ඕනේ. භ්‍රමණය නැවතුත් ඔක්කොම නවතිනවා. ඇයි? ෂේ වෙන්නේ ඒ භ්‍රමණය වෙන නිසා අපේ ප්‍රාණ ශක්තිය එළියට හැදෙනවා. ඒ හැදෙන නිසා බඩගිනි හැදෙනවා. වතුර පිපාස හැදෙනවා. ඒවා අපි දෙවෙලක් හෝ තුන් වෙලක් හෝ හැඟට දෙන්න ඕනේ. දුන්නම ඒකෙන් නැවත අසකන දිවනාසය සමසිත නාම රූපත් එක්ක ගනුදෙනු කරනවා. ගනුදෙනු කරනකොට නැවත සෑ වෙනවා. ඒ සෑ වෙන්නේ අර ඔක්කොම ඇදිලා යනවා. වයසට යනවා, ලෙඩ වෙනවා, මැරෙනවා. මේ ලෝකේ කිසිම දෙයක් පවතින්නේ නැත්තේ මේ පෘථිවිය භ්‍රමණය වෙන නිසා මේ ලෝකේ හැම දෙයක්ම ෂේ වෙනවා. අපිත් වයසට යනවා මේ භෞතික දේවලුත් වයසට යනවා. අපිත් ලෙඩ වෙනවා. ඒගොල්ලෝ දි รา පත් වෙලා කියලා ලෙඩක් වෙනවා. අපිත් මැරෙනවා. ඒගොල්ලෝ ජීර්ණ වල පොළොවට පස් වෙලා යනවා. ඒගොල්ලොත් මැරෙනවා. මේ කිසිම දෙයක් ලෝකේ පවතින මෙන්න මේ ධර්මතාවයේ යම්කිසි තාපසයේ ප්‍රඥාවෙන් දැක්කොත් එයාට විද්‍යාව ඉපදුනා කියලා කියන විද්‍යාව උදපාදී. එයා විද්‍යාව උපදව ගත්තා. එයා මේ ලෝකේ හැම දෙයක්ම බලනවා. කාන්තාව දකිනකොට එයාට කිරියම්ම කෙනෙක් පේනවා. එතන කිරියම්ම කෙනෙක් නෑ. එයා දන්නවා තාපසයා මෙයා මේ මිටියට වැඩක් නෑ. තව ටික කාලයක් යනකොට පොඩ්ඩක් වයසට යනවා අම්මා කෙනෙක් වෙනවා. ඊට පස්සේ ඒ කිරියම්ම කෙනෙක් වෙන මිත්තණියක් වෙන. ඊට පස්සේ කොඳුවට පෙළියවිලා ඔටු වලාගෙන දාඩිය පෙරාගෙන පාර දිගෙන කිසිම බල්ලෙක්වත් ඇරිලා බලන්නේ නෑ. ඒක දැක්කාම එයාට රාගෙ නෙමෙයි තවත් සසර කලකිරෙනවා. මොකද්ද මේ කතන්දරේ දාහනේ බෙදනවා බෙදනකොටම කලකිරිනවා. දුන්නොත් සුවඳයි, කෑවොත් ගඳයි. මේක අසුචි වෙන යට උදේ වෙනකොට. කොච්චර ලස්සනට තිබුණා. කොච්චර සුවඳට තිබුණා. මේ දාහන වේල රුපියල් 5000ක් වගේ වටිනාකමින් තිබුණා. වැඩක් නෑ. ඒට මේවා අසුචි වෙනවා. මේ ලෝකේ එකක්වත් ඒකාකාරීව පවතින්නේ නෑ. මේව එකක්වත් පවත්තන්න බෑ. හරි කෑවොත් නේ ප්‍රශ්නේ. කන්න නැතුව මේක පරිස්සමෙන් තිබ්බොත් පිළිනුලම් ගන්ධසාර බෑ කුටියේ තියා ඒ රස්තිතිවත් ඉන්න බෑ ගඳ පලා තින්න බෑ එකක්වත් පවතින්නේ නැහැ ලෝකේ හොදලා කරලා සිවුර ලස්සනට අරගෙන බලන සුවඳයි පෙරව මරිසනීපයි පොඩ්ඩක් අමදිලා වත් පිළිවෙත් කරලා බලනකොට දහඩියත් එක දැන් හරි ගඳයි ආයි ආයි පැම්පාස් වෙන ආයි හොදන්න එකක්වත් පවතින්නේ මේක දැකපු භාවනා යෝගියාට තාපසයට එකක් වෙනවා මොකද වෙන්නේ එයා මේ ලෝකේ කිසිම තැනක නවතින්නේ එයාට නවතින්න බෑ. කුටියේ නවතින්නේ සමාජේ නවතින්නේ සෙනෙහසේ නවතින්නේ ආදරේ නවතින්නේ සිව්පසේ නවතින්නේ මානකමේ නවතින්නේ උපසම්පදා වස්වල නවතින්නේ කිසිම තැනක එයාට නවතින්න බෑ. අද වස් පායි මේ අවුරුද්දේ වස්ය 6. ඒතකොට පා ඒක පවතුන්න මාර වැඩ. ඒක පවත්තන්නත් බෑ. 6 එනකොට පහ යනවා. 7 එනකොට 6ක් යනවා. මේ ලෝකේ එකක්වත් පවතින්නේ සෝතාපන්න වුණා මම සම්මාදිට්ඨියන කියලා සතුට වෙනවා. සකු르දාගාමී වෙනකොට මොකද වෙන්නේ? සම්මාදිට්ඨිය උලඟට ගියා. සෝතාපන්න ඵලෙ ගියා. ඒක ඒක නෑ රාහත් වුණා සෝතාපන්න ඵලෙ මට ඕනේ කියලා අල්ලාගෙන හිටියොත් එයා රාහත් වෙන්නේ අවබෝධය නවත්තන්න බැයි සෝතාපන්න වුණාම ඊටු ටික නිකන් වැඩෙන්නේ. එයාට අටවෙනි භවයක් නෑ. මේක ඉබේ වැඩෙන්නේ. ඉබේ වැඩෙන්න පටන් ගත්තාම රොටෝර් ජීර එක දැම්මා වාගේ. දැන් අපට පුළුවන් අපට ඕන ඵලයේ තුල නැවතින්න. ඒක යනවාමයි. එහෙනම් මාර්ගඵල පවා පවතින්නේ නැහනේ. මේ ලෝකේ කිසිම දෙයක් පවතින්නේ ඒ නිසා ඒක දැක්ක තාපසයාට මේ ලෝකේ කිසිම නාම රූපය තුල නවතින්න බෑ. නවත්මක් නෑ යාට. එයා මේ ලෝකේ කිසිම දෙයක පවතින්නේ. එයා දන්නවා මේ එකකව පවත්මක් නෑ. අද මේ ඉන්න කට්ටියට අමනාප වෙන්න බැරිද? පුළුවන්. අද පණ දෙන්න ඉන්න කට්ටියට උදේ පාන්දර පිටත් වෙන්න බැරිද? පුළුවන්. අද ජීවිතේ පුදන් ඉන්න කට්ටියට උදේ අපිට ගහන්න බැරිද? පුළුවන්. අතුරු මිතුරු වෙන්න බැරිද? පුළුවන්. මිතුරු අතුරු වෙන්න බැරිද? ඒත් පුළුවන්. එට උදේ වෙනකොට අපේ ප්‍රාණය අයින් වෙන්න බැරිද? ඒත් පුළුවන්. එට උදේ හැරිලා එටත් මේ වගේම දවසක් ලැබෙන්න බැරිද? ඒත් පුළුවන්. එහෙනම් මේ ලෝකේ එට ගැනත් විශ්වාසයක් නැහැ. ඊයේ ගැනත් විශ්වාසයක් නැහැ. ඒ තාපසයට එකම විශ්වාසය දැන් අල්ලලා බලනවා. පණ තියෙනවා. මේක විතරයි ඇත්ත. එට ඒක ඇත්ත නෙමෙයි. ඊයේ ඒකත් ඇත්ත නෙමෙයි. ඇයි ඒකත් ඉවරයි. ඒක නැවත ගන්න බෑ. ඉස්සරහට තියෙන එක විඳින්න බෑ. ඒක තාම ඇවිල්ලා නැහැ. ඒ නිසා දෙකම අතාරිනවා. ඒ අනිත්‍ය ධර්මතාවය මේ විදියට දැක්කොත් එයාට අතීතයකුත් නැහැ. අනාගතයකුත් නැහැ. වර්තමානය තුල එයා රජ කරනවා. එයා රජෙක් මොනව සම්බන්ධද? වර්තමානය පිළිබඳව රජ රජකම් කරනවා එයා. මේක දැකපු කෙනෙකුට පැවැත්මක් නැහැ. එයාට පැවැත්මක් අදන්නත් බෑ. කිසිම කාමයක් තුළ ඇසෙන් පේන දිට්ටි කාමය, කනෙන් ඇහෙන සෝත කාමය, જીවා කාමය, කාමය, ගන්ධ කාමය, ස්පර්ශ කාමය මේ කියන පංචකාම කිසිම දෙයක යා නවතින්න. එයාට නවතින්න බෑ. එයා දන්න ඒ ඒකේම තියෙන්නේ. 1900 60 ගණන් වල ආපු සින්දු තියෙනවනේ. ඒ කාලේ පුරාණ කාලේ. ඒ සින්දු ඒ කාලේ හරි වටිනවා. මිනිස්සු සන්තෝෂයෙන් ආගෙන හිටියේ. දැන් දැම්මාම මිනිසුන්ට වමනේ යන්න වගේ. ඒවා සකරම් වලට ගන්නවා වගේ. ඒ හමුතු ඒගේ ඒවා මිනිස්සු ආන්නේ දැන් තියෙන එකට ඇත්තෙම වෙන්නේ නැද්ද? තව අවුරුදු 20ක් යනකොට මේකටත් ඒකම වෙනවනේ. එහෙනම් කාම ලෝකෙත් කිසිම දෙයක් පවතින්නේ නැහැ. කාම ලෝකයේ කිසිම දෙයක් පවතින්නේ නැහැ. අවුරුදු 5න් පාට මොස්තර වෙනස් වෙනවා. වාහන වෙනස් වෙනවා. ගොඩනැගිලි වෙනස් වෙනවා. මිනිස්සු කතා කරන විලාස වෙනස් වෙනවා. කනබොන ක්‍රම වෙනස් වෙනවා. වීදි වෙනස් වෙනවා. පාරවල් වෙනස් වෙනවා. මිනිසුන්ගේ ජීවන රටාව වෙනස් වෙනවා. එකක්වත් පවතින්නේ මේක දැක්කාම එයා ලෝකේ කිසිම දෙයක පවතින්නේ හැමදේම පවතිනවා. අනිත්‍ය ලෝකයේ තුල පවතින දේ තුල එයා පවතින්නේ එයා අදක්ෂ වෙනවා. ඒ නාම රූප තුල පවතින. ඕක තමයි මාර්ගය. මේක නිවැරදිව දකින්න ඕනේ. හැම දේ තුළම ඒ අනිත්‍ය ධර්මතාවය මේ විදිහට පුරුදු කරන්න ඕනේ. ශ්‍රාවකයාට කමඨාන විතරයි ගුරුවරයා දෙන්නේ. රාත් කරවන්න බෑ. මම උයනටි කියලා දෙනවා. ඔබ වහන්සේ දක්ෂ වෙන්න ඕනේ. අනිත් අයට ලෝකේ අමතක වෙන්න තරම් රසට උයන්න. බඩගින්න නිවන්න උයලායි කැම ටික වළඳන්න ඔබ වහන්සේ දක්ෂ වෙන්න ඕනේ. මම උයන ක්‍රමේ විතරයි පෙන්වන්නේ. ගුරුවරයා කියන්නේ ලිඳක් වගේ. ලිඳ කෑ ගන්නවද පිපාසනා වතුර බොන්න පිපාසනා වතුර බොන්න උපාසක කට්ටිය කොහෙද යන්නේ වතුර ටික බීලාද? එහෙම ලින්ද කියනවද? ලින්දට ඉතක් නැහැ ලින්ද කතා කරන්නේ නැහැ පිපාස තියෙන මනුස්සයා දැනගන්න ඕනේ. ලණුව ගැටගාලා බාල්දිය දාලා වතුර එකක් ඇදලා හොඳට බීලා පිපාසය නිවා ගන්න. එයා දැනගන්න ඕනේ. ලින්ද කවදාවත් කියන්නේ මගේ ළඟ වතුර තියෙනවා බොන්න කියලා. ගුරුවරයා තේම තමයි. අපේ ප්‍රශ්නේ ඉදිරිපත් කරලා අපි විසඳ ගන්න ඕනේ. ගුරුවරයා උයන ක්‍රමය කියලා දෙනවා. අපි දක්ෂ වෙන්න ඕනේ බඩගින්න නිවන්න රසට උයන්න. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් උයන්න, සතර සටිපට්ඨානෙන් උයන්න, පටිච්ච සමුප්පාදයෙන් උයන්න, චතුරාර්ය සත්‍යයෙන් උයන්න. විවිධාකාර දූතාංග වලින්, කමඨාංග වලින්, ಗುಣධර්මයෙන්, සීලෙන් විවිධ ක්‍රම වලට උයන්න. අපි දක්ෂ වෙන ඒ උයලා බඩගින්න නිවා ගන්නවා. උයනවා කියලා කියන්නේ කමඨාන වඩනවා කියන එක. බඩගින්න නිවනවා කියලා කියන්නේ කෙලෙස් ගින්න නිවනවා කියන එක. තව මොනවද ප්‍රශ්න තියෙන කමටහන කුටිය තුල ඉඳගෙන කොහොමද වඩන්නේ ඉස්ලාම වහන්සේ දේශනාව නැවතන ශ්‍රවණය කරනවා මං දේශනා කරන දේශනාව අනිත්‍යයි කියලා දැනෙන්නේ නැද්ද එක වතාවක් කාලා නැවතානකොට අලුත් එකක් තේරෙනව නේද කලින් තේරිච්ච එකට මොකද උනේ ඒක ගියා එතනින් පටන් ගන්න මගෙන් පටන් ගන්න ඒ අනිත්‍ය ධර්මතාවය මම පවතින්නෙත් නැහැ මං කියන පණිවිඩය පවතින්නේ නැයි අවබෝධය වෙනස් වෙන්න වෙනස් වෙන්න තේරෙන ප්‍රතිශතේ වැඩි. සමහරට පළවෙනි දට ඒ ධර්මයේ තේරෙන්න ඇති කමඨාන 100ක් විතර. අපි හතර වතාවක් විතර ආවම දැන් 50ක් විතර තේරෙනවා. ඒතකොට කලින් ඒවා ඒවා නැහැ. ඒවා ගියා. දැන් වෙන එකක් තේරිලා තියෙනවා. තව ටිකක් මාර්ගයේ වටලා තවත් ප්‍රඥාව වැඩි වෙලා දැන් ආනකොට 90ක් විතර තේරෙනවා. ඒතකොට අනිත්‍ය ඒව අනිත්‍ය වුණා. ඒවා පවතින්නේ. ඒවා ඉවරයි. ඒක පවතින්නේ නැහැ. වෙන මොකක් ප්‍රශ්න නැහැ නේද? Nirodhe වඩන්න පුළුවන් තරම් ඉක්මනට rahat වෙන්න. පවතින හැම මොහොතක්ම දුකයි. ඊළඟ පස්සේ ටිකක් දුන්නොත් කට්ටියට ස්වාමීන් වහන්සේලා